ගෞරවනීය අපේ ආන්දරණ මහන්සියගේ අවසරයි කල්යාණ මිත්‍රවරුනි අලුත් අවුරුද්දේ පළවෙනි පසළොස්වක පොහොය දවසේ අවුරුද්දේ අලුත් අවුරුද්දේ පළවෙනි මාසේ අපිට කිට්ටු වෙලා හිටියත් තවමත් අලුත් අවුරුද්ද කියන හැඟීම හිතේ තියෙනවා. තාම ඉන්නේ අලුත් අවුරුද්දක. මේ ලබලා තියෙන අලුත් අවුරුද්දක්. මිත්‍රවරුනි අප අසා තිබෙනවා කියවා තිබෙනවා කොහොමද අලුත් අවුරුද්දක් ලැබෙන්නේ කියලා අලුත් අවුරුද්දක් ලැබෙන්නේ මේ අපි වාඩිලා ඉන්න පොළව අර පේන ඉර වටේ කැරකෙන හින්දා එහෙම තමයි අප අසා තිබෙන්නේ. සමහරට එහෙමම වෙන්නේ නැති ඒ වෙන්නේ. ලොකු රවුමක් රවුමක්ම නෙමෙයි රවුමකට ආසන්න හැඩයකට මේ පොළව අපිත් එක්ක ඉර වටේ සූර්යා වටේ ගමනක ගිහිල්ලා ආපහු ඒ පටන් ගත්ත තැනට ආවහම අන්න අලුත් අවුරුද්දක් කියලා කියනවා. ඒ කියන්නේ පොළොවවත් ඉරවත් නෙමෙයි මිනිස් අපි කියන්නේ. ඒතර මේ ඇවිත් ඉන්නේ පිටිය තැනටම තමයි. අලුත් තැනකට නෙමෙයි. පෘථිවිය සූර්යා වටේ ඒ භ්‍රමණය වීම ඒ කැරකවීම ඒ ඉලිප්සාකාර ගමන් මාර්ගයේ දිහා බැලුවහම මේ අලුත් තැනකට නෙමෙයි කවදාවත් පෘථිවිය එන්නේ හිටපු තැන් වලටම තමයි. එතකොට ගිය අවුරුද්දේ ජනවාරි මාසේ හිටිය තැනටම ආපහු එනවා. වටයක් කැරකෙවිලා. ඒ ආවහම අන්න අලුත් අවුරුද්දක්. හිටිය තැනටම එන නිසා තමයි එක වගේ සීතලක් දැනෙන්නේ. හැම ජනවාරි මාසෙම සීතලයිනේ සාපේක්ෂ වශයෙන් ඒ ඒ නිසා තමයි. වෙන තැනකට ගියා නම් වෙන උෂ්ණත්වයක් තමයි දැනෙන්න ඕනේ. ඒ නිසා තමයි මේ මාසවලට નિયમિત කලින් කියන්න පුළුවන් සීතලද රස්නේද වහිනවද මේ සියල්ලම. ඒතර කොයි මාසෙත් ජනවාරි විතරක් නෙමෙයි පෙබරවාරි මාර්තු අප්‍රේල් දෙසැම්බර් නොවැම්බර් අගෝස්තු කොයි මාසෙත් මේ මහ පොළොව ඉන්නේ එකම තැනක. ඒ කලින් මාසේ කලින් අවුරුද්දේ මාසේ හිටිය තැනම තමයි. එහෙම බැලුවොත් නම් කිසිම මාසයක් දවසක් අවුරුද්දක් අලුත් නැහැ. අලුත් තැනකට මේ මහ පොළව අපිව අරගෙන ගිහිල්ලා නැහැ කවදාවත්. ඒ හිතිය තැන්වලට මීට කලින් අපේ වයස යම් ප්‍රමාණයක්ද ඒ ප්‍රමාණයටම අපි මේ මහ පොළව අපිව මේ රවුමේ එක්ක ගිහින් තියෙනවා. ඒ වයසත් වයස අපි කියන්නේ කීපාරක් අපි මේ ඉරවටේ කැරකිලා තියෙනවාද කියන කාරණේ උඩයි. එතට මේ මහ පොළොව අපිව එක වාරයක් නම් සූර්යා වටේ රැගෙන ගිහින් තියෙන්නේ අවුරුදු 1යි කියන වයස. ඒක 15 වතාවක් කරකවලා තියෙනවා නම් අවුරුදු 15යි. මේ වයස කීයද කියන එක තව විදිහට කියන්න පුළුවන් කී වාරයක් මේ සූර්යා වටේ රවුම් ගහලා තියෙනවා. එහෙම බලනකොට එක මහා පිස්සුවක් විදියට තමයි පේන්නේ හැම සංකල්පයක්ම. වයස විතරක් නෙමෙයි කාලය, තාන, අවුරුදු, අලුත් අවුරුදු මේ හැම දෙයක්. මේ වගේ ඇත්තටම හරයක් තියනවද කියන කාරණය වෙනම ප්‍රශ්නයක්. මහ පොළොවට වෙන ගමනක් නැහැ. පිටවටේ කරකැවෙනව හැර වෙන ගමනක් මහ පොළොවට හිතා ගන්න බෑ. කවදා හරි දවසක මහ පොළොව ඇති වුණාද? එදා සිට අද දක්වාම ඔය ගමනේ තමා මේ මහ පොළොව යෙදී තියෙන්නේ. ඒ තමයි එකම ගමන. කවදා හරි දවසක අපහාවයටපත් වෙනතුරු මහ පොළොව විනාශ වෙනතුරු ලෝක විනාශයක් වෙනතුරු ඔය කක්ෂයේ කරකැවි කරකැවි තියි අපි හිටියොත් අපිවත් එක්ක මේ මහ පොළොව අපව කවදාවත් අලුත් තැනකට එක්ක ගිහින් නෑ රැගෙන ගිහින් නෑ හිතිය දැනම තමයි. දැන් මේ ඒ ගමනේ යන ගමන් අප අසා තිබෙනවා මේ මහ පොළොව තමන් වටේ කරකැවෙන බව. ඒ ප්‍රතිපලයක් විදිහට තමයි මේ දිවා රාත්‍රී ලැබෙන්නේ කියනවා. මේ රෑ දහවල් දෙක සිදු වෙන්නේ පෘථුවිය තමන් වටා කරකැවෙන නිසා. සූර්යා තියෙන පැත්තට කරකැවී තියෙන විට ඒ පෘථුවියේ ඒ කොටසට දහවල කියනවා. ඒට සූර්යාට පිටුපාලා තියෙන කොටසට කළුවරයි රාත්‍රියේ. ඊට මේ දෙකක් එකතු වුනහම එක දවසක් එක දිනයක් තුල රාත්‍රියකුයි එක් රාත්‍රියක් එක් දහවලක් අන්ධකාරයයි ආලෝකයයි පාසලේදී එහෙම අපිට විද්‍යා පාඩමේදී මේ කරකැවීම ආදර්ශ වලින් පෙන්වුවා මේ ලෝක ගෝල මෙතන අපි කවුරුත් දැක ඇති ටැලේට තියෙන්නේ ඒ මැදින් කූරක් ගහලා ප්ලාස්ටික් කූරක් නැත්නම් යකඩ කූරක් ඉතින් මේ ගෝලයේ කරකෝල පෙන්නනවා තමන් වටේ කරකැවෙන්නේ කොහොමද කියලා. ඒ ආදර්ශවල එන ප්ලාස්ටික් හරි යකඩ හරි අක්ෂයක් තිබුණාට කූරක් තිබ්බට මේ පොළවේ එහෙම අක්ෂයක් නෑ එහෙම කූරක් නෑ මේ කොහෙවත් පොළොව මැදින් එහා පැත්තට ඉඳලා මේ පැත්තට මතුවෙන විදියට එහෙම කූරක් ගහලා ඒ කූර වටේ ඉන්නේ කරකැවෙයි හැබැයි එහෙම නැති එහෙම නෑ අක්ෂයක් හැබැයි තියෙනවා කියලා හිතාගෙන තමයි කරකවෙන්නේ. ඒකට කියනවා තමන් වටා කරකවෙනවා කියලා. ඒතර තමන් වටේ කරකවෙනවා, සූර්යා වටේ කරකවෙනවා. කල්යාණ මිත්‍රවරුනි මේ සංසිද්ධිය මේ සිදුවීම තිහා වෙනම කෝණයකින් බලන විට බොහෝ කාරණා මතු කරගන්න පුළුවන්. දැන් මේ මහ පොළොව විතරක් නෙමෙයි මේ සූර්යග්‍රහ මණ්ඩලයේ තියෙන හැම ග්‍රහ ලෝකයක්ම මේ රවුන්ඩ් එක තමයි ගහන්නේ. Taman වටෙත් කරකැවෙනවා. සූර්යයා වටෙත් කරකැවෙනවා. සූර්යයා පැත්තට මුණ දාලා තියෙනකොට දහවල එළිය ආලෝකය සූර්යයාට පිටුපාන විට කළුවර රාත්‍රියේ මේ පෘථිවිය සහ ග්‍රහලෝක පමණක් නෙමෙයි මේ පිස්සු ගමනේ යෙදී සිටින්නේ. මේ ඉවරයක් නැති, තේරුමකුත් නැති මේ කරකැවිල්ලෙන්. Taman වටා කරකැවෙමින් තවත් දෙයක් වටේ කරකැවෙමින් මේ ගත කරන පිස්සු ජීවිතේ මේ පොළොවයි අනිත් ග්‍රහ ලෝකය විතරක් නෙමෙයි හැම දෙයක්ම විග්‍රහ කර බැලුවොත් ඔබ අප ඇතුළු හැම කෙනෙක්ම මෙබඳු ගමනක තමයි යෙදී සිටින්නේ. අපි අප වටාත් කරකැවෙනවා. එක් එක්කෙනා වෙන වෙනම ගත්තහම. Taman කියන අක්ෂය වටේ අපි කරකැවෙනවා. ඒ මමත්වය මමත්වයේ නැමැති අක්ෂය වටේ කරකැවෙනවා. අපිට කරකැවෙන්න වෙන අක්ෂයක් නැහැ. නිසා හොඳට බලන්න අපේ කුදුමහත් සියලුම කාර්යයන් කේන්ද්‍රගත වෙන්නේ මම කියන අක්ෂයට. වෙන කොතැනකටවත් නෙමෙයි. අපේ සියලුම අතීත මතකයන් අතීත මතකයන් අතීතයේ අප කළ කී දෑ අතීතات එක්කී දේ සියල්ලම ඒ මම කියන අක්ෂය මමත්වයේ කියන අක්ෂයේ වටේ සිදුවුණු කරකැවීම අතීතය මතක් කරන විට සමහර විට සමහර ස්මරණයන් කෙනෙකුව සතුටටපත් කරනවා ප්‍රීතියටපත් කරනවා සමහර ස්මරණයන් කෙනෙකුව අසහනයටපත් කරනවා මේ දෙආකාර මතක ඔබ අප හැමදෙනා තුළම තිබෙනවා අපට බලාපොරොත්තු තිබෙනවා අනාගතයේ පැත්තේ. ඒ බලාපොරොත්තු හොඳට බැලුවොත් මේ මම කියන අක්ෂයෙන් තමයි මතුවලා තියෙන්නේ. මගේ බලාපොරොත්තු. මට ඕන මොනවද? මා කෙබඳු අයෙකු විය යුතුද? මොනවද මා ලබාගත යුත්තේ? කොතැනටද මා යා යුත්තේ? ඇත්තට මා ගියේ කොතැනටද? ඒ අතීතයේ පැත්තෙන් යා යුත්තේ කොතැනටද? අනාගතයේ පැත්තෙන් ඇත්තට වෙන වෙන චින්තනයක් නැහැ. ඔය අපිට වෙන වෙන ජීවිතයක් නැහැ. කල්යාණ මිත්‍රවරුනි. ඔබ හැමදෙනාම කරකැවෙන්නේ මේ මමත්වයේ නැමැති අක්ෂය වටේ. මොනවා කළත් මොනවා කීවත් මොනවා හිතුවත් ඒන් පිට එකම එක සිතවිල්ලක්වත් ඇති කරගන්න පුළුවන්ද සිතවිලි 100ක් 200ක් නෙමෙයි එකම එක සිතවිල්ලක් තනි සිතවිල්ලක්වත් ඇති කරගන්න පුළුවන්ද මමත්වයෙන් පැන නොනගින Taman වටා කරකැවෙන්නේ නැති Tamanට සම්බන්ධයක් නැති එකම එක අපේක්ෂාවක්වත් ඇති වෙනවද Tamanට වාසියක් බලාපොරොත්තු නොවන කොහෙන්වත් Taman නැති Tamanට වාසියක් ගැන අංශු මාත්‍රයකවත් හැඟීමක් නැති බලාපොරොත්තුවක් අපේ අප හැමදෙනාගේම සමස්ත ජීවිතේම කරකැවෙන්නේ මේ මම කියන අක්ෂය වටේ මේ මමත්වය හැබැයි මේ පොළවේ හිම අක්ෂයක් පේන්න නෑ වගේ බැලුවට හිම එකක් පේන්න නෑ. අර ආදර්ශ ලෝක ගෝල වල කුරක් මැදින් ගහලා තිබ්බට ඇත්තටම නෑනේ. ඒකේ හොඳට බැලුවොත් නම් එහෙම එකක් හොයාගන්න ලැබෙන්නේ නෑ. මේ මොකද්ද? කාටද මේ ඕනේ? කවුද මේ දුක වින්දේ? කවුද සැප වින්දේ? දැන් සැප විඳින්නේ කවුද? දැන් දුක විඳින්නේ කවුද? හෙට දුක විඳින්නට යන්නේ කවුද? අනිද්දා සැපක් හොයාගෙන යන්නේ කවුද? මේ විදිහට විපස්සනාවක් කර බැලුවොත් විමසා බැලුවොත් නම් ඒ කාවත් හොයාගන්න ලැබෙන්නේ නැහැ. කිසි දෙයක් ඔය මමත්වේ කියලා දෙයක් හොයාගන්න ලැබෙන්නේ නැහැ. එහෙම අක්ෂයක් නැහැ. හැබැයි නැති වුණත් තියෙන අක්ෂයකටත් වඩා ප්‍රබලව කරකැවෙනවා ඒ වටේ. වෙන කරකැවෙන අක්ෂයක් නැත්නම් මොනවා කළත් අපි ඒ කරන්නේ මමත්වයෙන් මොනවා කළත් හම්බ කළත් මමත්වයෙන් වියදම් කළත් මමත්වයෙන් ඉතිරි කළත් මමත්වයෙන් දන් දුන්නත් මමත්වයෙන් සල්ලි නාස්ති කරත් මමත්වයෙන් මසුරු කමින් වියදම් නොකර තියාගත්තත් මමත්වෙන් මොනවා කළත් මමත්වෙන් දැන් මමත්වේ හරි ප්‍රබල දෙයක් විදිහටයි දැනෙන්නේ හරිම ප්‍රබලයි එපමණ ප්‍රබල දෙයක් තවත් නැහැ මමත්වේ තරම් ප්‍රබල දෙයක් හැබැයි එහෙම දෙයක් දකින්න නැහැ එහෙම දෙයක් භෞතිකව හොයාගන්න නැහැ කොහෙවත් මමත්වේ කියන දෙයක් ඒ අතරම අපි මේ විදිහට මේ අභ්‍යන්තර මමත්වයක් වටා කරකැවෙන කමන්න අපි බාහිර දේවල් වටේ කරකැවෙන. බාහිර පුද්ගලයන් වටා කරකැවෙන. හරියට පුංචි දුවෙක් පුතෙක් තමන්ගේ අම්මා තාත්තා වටේ කරකැවෙනවා වගේ එහෙම ජීවිතයේ එහෙම ආරම්භයක් තමයි මේ ජීවිතේ. අපි හැමදෙනාම අද ඉන්න මේ තැනට මේ ජීවිතේ ගෙනාවේ එපඳු ආරම්භයකින්. අම්මා තාත්තා වටා කරකැවෙමින්. වෙන කරකැවෙන්න අපට දෙයක් තිබුණේ පුංචි කාලේ. අම්මා සහ තාත්තා හැර. එතට අපේ ඉඩත් හඳත් දෙකම අම්මටත් කුඩා කාලේ. දරුවෙකුට වෙන ඉරකුත් නැහැ, හඳකුත් නැහැ. ඊළඟට ටික ටික ලෝකේ විශාල වෙන විට තව තව දේවල් වටේ කරකැවෙනවා. ඒ අම්මා තාත්තා වටේ විතරක් කරකැවිලා නවතින්නේ නැහැ. ඒ විතරක් මදි. එතට යහලුවන් වටේ කර කැවෙනවා. යෙහෙලියන් වටේ කර කැවෙනවා. ඥාතීන්, මිත්‍රයන්, ගුරුවරුන් දැන් මේ විදිහට බලන්න විවිධ නම් වලින් විවිධ ඥාති සම්බන්ධතා වලින් නම් කළ පුද්ගලයන් කී දෙනෙකු වටා ඔබ අප අද වනතුරු මේ වන විට කරකැවී තිබෙනවාද? හරියට මේ පොළොව ඉර වටේ කරකැවෙනවා වගේ. ඒ අපට අවශ්‍ය ඒ පුද්ගලයන් සමග ඉන්ට ලැබෙනවා නම් කතා බහ කරන්නට ලැබෙනවා නම් ජීවත් වෙන්න ලැබෙනවා නම් hina වෙන්න අදහස් මාරු කරගන්න ලැබෙනවා නම් දුක සැප බෙදා ගන්නට ලැබෙනවා නම් අන්න සතුටුයි. එහෙම බැරි වෙන විට දුකයි. දැන් මේ සරල කාරණේ. ඒතර මේ හැම කරකැවීමකදීම මේ දෙකම අත්දකින්න අපි. දුකයි සැපයි දෙකම. කිසිම කෙනෙක් නිසා අපි දුක විතරක් විඳලා නැහැ. අම්මා තාත්තගෙන් පටන්ගෙන අද වන විට යම්තාක් පුද්ගලයන්ව අප ඇසුරු කර තිබෙනවා නම් යම්තාක් පුද්ගලයන්ව කේන්ද්‍ර කරගෙන අප ඒ අය වටා කරකැවෙමින් සිටියානම් ඒ හැම දෙනා ආශ්‍රයෙන්ම දුක විතරක් කිසි කෙනෙකු විඳලා නැහැ. අපි. දුකත් විඳලා තියෙනවා. ඒ වගේම සැපත් විඳලා තියෙනවා. සැප පමණක්ම විඳලත් නැහැ. කල්පනා කර බලන්න ඔබ කවුරුන් හෝ නිසා සියයට සියයක්ම සතුට පමණක්මද අධ්‍යක තිබෙන්නේ සුද්ධ වූ සතුටක් සුපිවිතුරු සතුටක් අල්ප මාත්‍ර වූ දුකකටවත් ඉඩක් නැති සතුටක් කඳුළු බිඳුවකවත් ස්පර්ශය නොලද ආනන්දයක් ප්‍රීතියක් සහ ප්‍රමෝදයක් ද අත්දක තිබෙනවා අතිමහත් සතුටක් අත්දක ඇති. නමුත් දුකත් අත්දක තිබෙනවා. අසතුටත් අත්දක තිබෙනවා. අඬලක් තියෙනවා. hina වෙලක් තියෙනවා. හරියට දහවල සහ රාත්‍රිය වගේ. ඒ දේවල් වලට එක්ක ඉඳ ලැබෙනකොට සතුටුයි ඒවට පිටුපානකොට දුකයි Tamante ඒ දේවල් පිටපානකොට දුකයි. මේ දුක සහ සැප සැප සහ දුක දෙක අතර කරකැවීමක තමා අපි ජීවත් වෙන්නේ ජීවිතය කියන්නේ මේ දෙක අතර සිදුවන කරකැවීමක් හරියටම 150ක් සැප 150ක් දුක කියන්න බෑ. එහෙම කියන්න බෑ. සමහර කාලවල රාත්‍රිය දිගයි. සමහර කාලවල දහවල දිගයි. එසේම සමහර අත්දැකීම් වලදී බොහොම දුරදිග යන සැප අප අත්දක තිබෙනවා. සමහර අත්දැකීම් වලදී සිදුවීම් වලදී මාස ගණන් දුක් විඳලා තියෙනවා. දැන් පෘථුවියට කාලයක් පණවන්න පුළුවන් වුණාට එක දවසකට පැය 24යි එයින් මේ අපි වගේ මහ පොළවේ මැද හරියේ ඉන්න සමකේ ආශ්‍රිත වෙන්න ඇයට දහවල රාත්‍රියේ අඩු වැඩි වශයෙන් සමානයි. පැය 12 12ක් වගේ එහෙම පැනෙව්වට මේ ජීවිත කරකැවීමේදී එහෙම නීතියක් නැහැ. සමහර විට අන්ධකාර රාත්‍රිය හරීම දිගයි. අවසානයක් නැති, අලියමක් නැති, උදෑසනක් නැති කටුක නිින්ද නොයන අඳුරු රැය බෙහෙවින්ම දීර්ඝයි. සමහර විට දහවල ඊටාම කෙටි. කෙටි දහවල් සහ දිගු රෑ රාත්‍රී වැඩි වැඩියෙන් අද මිනිස්යා දකින. කෙටි දහවල් දිවා කාලයේ කෙටි රාත්‍රීන් දීර්ඝයි මේ තමා වර්තමාන මිනිස්යාගේ කතාන්දරය. ලෝකෙ කොතැනක මිනිස්සෙකුට කතා කළත් ලෝක කොතැන මිනිස්සෙකු තමන් ගැන ආත්ම ප්‍රකාශනයක් කළත් මේ සිද්ධාන්තය තමා ඔප්පු කරන්නේ දහවල කෙටි රාත්‍රිය දිගයි අන්ධකාරය වැඩි ආලෝකය අඩුයි නමුත් කරකැවෙන කොපමණ මේ කරකැවිල්ලට අපි හුරු වෙලාද කියනවා නම් දැන් නවත්ත ගන්නට බැරි තරමට එන කරකැවිල්ල හැදිලා නිසා අපිට බෑ දැන් යමක් වටා කරකැවෙන්නේ නැතිව ඉන්න දැන් පුද්ගලයන් වටා විතරක් නෙමෙයි අප කොපමණ දේවල් වටා කරකැවෙනවද? දැන් මේ සියල්ල පෘථුවියට ලැබෙන්නේ සූර්යාගෙන්. ආලෝකය විතරක් නෙමෙයි, උණුසුම පමණක් නෙමෙයි. හුළඟ පවා මේ හුළඟ ඇති වෙන්නේ. වැස්ස ඇති වෙන්නේ, වලාකුල් ඇති වෙන්නේ, නියඟ ඇති වෙන්නේ, ජල ගැලීම් ඇති වෙන්නේ ගහකොළ වැඩෙන්නේ, මල් පිපෙන්නේ, ගෙඩි හැදෙන්නේ, අල බහින්නේ. මේ හැම දෙයක්ම සූර්යයා නිසා. එසා පෘථුවියට වෙන පිහිටක් නැහැ සූර්ය හැර. වෙන සරණක් පෘථුවියට නැහැ ඉර හැර. සියල්ලම සූර්යයයි. දවසක පෘථුවියට කිසියම් දිනක මේ පෘථුවියට සූර්යයා අහිමි වුණොත් කුමක්ද වෙන්නේ ශීත මරණයක් නිකම්ම මරණයක් නෙමෙයි හිතා ගන්න බැරි තරම් දරා ගන්නට බැරි තරම් ශීත මරණයක් සීතල මරණය මරණය කොහොමද සීතලයි හැබැයි සූර්යා නැති වුණොත් මේ පෘථුවිය මනින්නට බැරි උෂ්ණත්වමානයකින් මනින්නට බැරි තරම් පහළ සීතල මරණයකටපත් වෙනවා. මේ මුළු පෘථිවියම. අපත් ඇතුළුව. කල්‍යාණ මිත්‍රවරුනි දෙයි ඒ එහෙම සූර්යයා නැති වෙලා ලෝක විනාශයක් වුණාම ඒ වෙන කතන්දරේ අපි අහලක් තියෙනවා ප්‍රබන්ධවල කියවලත් ඇති ඒ ටික පැත්තකින් තිබ්බත් ඒවා ඉතින් තාම වෙලා නැහැ ඒ නොවුණු කතන්දර පැත්තකින් පසකින් තබා අපිට වෙලා තියෙන දේ ගැන බැලුවොත් ඊට වඩා සීතල මරණ අප දහස් ගණනක් මේ ජීවිතේ අත්දැකලා තියෙනවා. මේ කරකැවීම නිසා පෘථුවියට සියල්ලම දෙන්නේ සූර්යයා. ඊට දෙවිය. වෙන දෙවි කෙනෙක් පෘථුවියට නැහැ. භෞතික වශයෙන් මානසික ආධ්‍යාත්මික පැත්තෙන් හිටියව නොහිටියව භෞතික වශයෙන් වෙන ඊට දෙවියෙක් නැහැ පෘථුවියට. ඔය සියල්ල දෙන. දැන් මේ සියල්ලම අහවල් කෙනයි කියන සිතිවිල්ල කෙනෙක් Tamange හිතේ ඇති කරගත්තද මගේ සැප මට දෙන්නේ අහවල් කෙනා. අහවල් කෙනා තමා මගේ සතුට. ඒ සිටිවිල්ල ඇති වුණාට ඒ ඇති වුණු සැනින්ම අපි ඒ අක්ෂයක් හදාගන්න. කක්ෂයක් හදාගන්න. අක්ෂරමය කක්ෂයක් හදාගන්නවා. ඒ සිටිවිල්ල අපිව කරකවනවා ඒ පුද්ගලයා වටේ. කවුරුන් හෝ අපේ හැම සතුටක්ම එතන තියෙන්නේ. හැම සැපක්ම එතන තියෙන්නේ. වෙන ලෝකයක් නැහැ. වෙන ඉටු දෙවියෙක් නැහැ. දැන් මෙබඳු මානසික මට්ටමකට ඔබ අප හැමදෙනාම එනවා අර සිටිවිල්ලත් එක්ක. හැම ඉන්පසුව හැම සිටිවිල්ලක්ම ඒ පුද්ගලයාට සම්බන්ධයි. පුද්ගලයෙක්ම වෙන්න ඕනේ මොනවා හරි දෙයක් ගැන වුණත් තනතුරක් වෙන්න පුළුවන් තත්ත්වයක් ගැන වාහනය හැකියාව gedara මේ ඕනෑම දෙයක් ගත්තාම ඒ තමා මගේ ලෝකය කියලා හිතුවොත් ඒ තමා මගේ ලෝකය ආවල් කෙනා තමා මගේ ලෝකය. රස්සාව තමා මගේ ලෝකය. කාර්යත තමා මගේ ලෝකය. මගේ තනතුර තමා මගේ ලෝකය. වත්කම් තමා මගේ ලෝකය. දැන් මේ විදිහට මේ අප හැමදෙනාටම පෞද්ගලික වූ පුද්ගලික වූ අපිම හදාගත්ත ඉෂ්ට දේවතාවුන් වහන්සේලා මහා ගොඩක් ඉන්නවා. එක්කෙනෙක් දෙන්නේ නෙමෙයි. එහෙම බැලුවාම ওই 33 කෝටියක් කියන එක බොහොම පොඩි ගාණක්. මගේ ලෝකය මේ. අහවල් කෙනා තමයි මගේ ලෝකය. අහවල් දේ තමයි මගේ ලෝකය. මේ දේ නැතුව මට ඉන්න බෑ. මේ කෙනා නැතුව මට ඉන්න බෑ. මේ සිටිවිල්ල අපව කක්ෂගත කරනවා ඒ දේ වටා කරකෙන ගමනකට ඒ කෙනා වටා අපිට ඉන්පස්සේ වෙන ලෝකයක් නැහැ වෙන ජීවිතයක් නැහැ කිසියම් කාලයක් ඉතින් ඔහම කරකැවි කරකැවි ඉන්නවා ඒ ආකර්ෂණයේ තිබෙන තුරු කරකැවෙනවා තමයි දවසක් වෙන්න පුළුවන් මාසයක් අවුරුද්දක් අවුරුදු 5ක් 10ක් ඉතින් ටික ටික ඒ ආකර්ෂණය අඩු වෙවි යනවා ස්වභාවිකව ඒ ආකර්ෂණය අඩු වෙලා ගියාම ලොකු ප්‍රශ්නයක් නැහැ නමුත් ආකර්ෂණයේ තිබෙද්දි ඕනෑකම තිබෙද්දි සියල්ල මට ලැබෙන්නේ එතනින් කියන ඒ හැඟීම තිබෙද්දි ඒ දේ නැති වුණොත් එහෙම ඒ කෙනා නැති වුණොත් Tamanට අර සීතල මරණයක් තමයි මානසිකව අත්දකින්න වෙන්නේ භෞතිකව නොවුණත් මානසිකව කෙනෙක් සීතල මරණයකට ගොදුරු වෙනවා. බොහෝම සීතල හිතාගන්න බැරි තරම් සීතල මරණයකට. දැන් මෙබඳු සීතල මරණ අප හැමදෙනාම සියදහස් වාරයක් මේ ජීවිතය ඇතුලේ අත්දකලා තිබෙනවා. හැම කෙනෙක් සමගම හැම දෙයක් එක්කම. ඒ ගමනේදී අපට වසන්තයේ මුණ ගැහුණා. ගිම්හානේ පව කරා. වසන්තයේ මල් පිපෙන අවදී. ගිම්හානේට එනකොට ඒ මල් පළබර වෙන කාලේ ගෙඩි හැදිලා ඉදෙන කාලේ ලාභ ලැබෙන කාලේ අස්වැන්න නෙලා ගන්න කාලේ ඉන්පස්සේ හේමන්තයට එනවා ගහකොළ තමන්ගේ කොළ හලලා සීතල නිද්‍රාවකට ලෑස්ති වෙන කාලේ ආය අලුතෙන් දළු ගහන්නේ අලුතෙන් ගෙඩි හැදෙන්නේ මල් පිපෙන්නේ අලුත් බලාපොරොත්තුවක් හදාගන්න බෑ තියෙන ඒවත් අත්තරින්ට වෙන කාලවලට එනවා හේමන්තය ඊළඟට වස්සාන කිසි දෙයක් නැහැ තනිකර සීතල දැන් මේ භෞතික ලෝකේ තියෙන මේ ඍතු හතර මානසික වශයෙන්ුත් එක් එක් පුද්ගලයා වෙන වෙනම අත්දකින්නවා විවිධ දේවල් සමග එක් පුද්ගලයෙක් වසන්තයේ සිටින කාලෙදී තවත් කෙනෙක් සමහර විට වස්සානේ ඉන්නවා වෙන්න පුළුවන් එදාම එතනදිම වෙන ලෝකෙක නෙමෙයි වෙන කාලයකත් නෙමෙයි එකම තැන එකම මොහොතේ කෙනෙකු කුරුල්ලන්ගේ ගීත අහමින් පිපුණු මල් වල ලස්සන බලමින් වසන්තයේ චමත්කාරයක් දකින විට එතන ඒ මොහොතේම තවත් කෙනෙක් වස්සානයේ දරාගන්ත බැරි සීතල අත්දැකීමින් පීඩා විඳිනවා වෙන්ටත්. අප ඉන්නේ කොතනද? අප මේ කරකැවෙන්නේ කුමක් වටාද? මේ ගැන කිසියම් දැනුවත් භාවයක් කිසියම් සවිඥානික බවක් සිහි නුවණක් ඇති කරගන්න අවශ්‍යයි. එහෙම නැත්නම් කල්යාණ මිත්‍රවරුනි පෘථුවිය තමන්ගේ අක්ෂය හෝ ඒ භ්‍රමණය වෙන අක්ෂය හෝ පරිභ්‍රමණය වෙන සූර්යයා වෙනස් නොකලට අපි මේවා වෙනස් කර කර අලුත් අලුත් කක්ෂ වටා අලුත් අලුත් පුද්ගලයන් වටා කරකැවෙමින් විඳිනවා පරණ එකම දුක. එහි වෙනසක් නැහැ. විඳින්නේ එකම පරණ දුක. හැබැයි අලුත් ඇඳුම් වලින්, අලුත් විලාසිතා වලින්, අලුත් ආභරණ වලින්, අලුත් හැඩතල වලින්, වර්ණ රටා වලින් දුක කවදාවත් අලුත් නැහැ. දුක තමා මේ ලෝකයේ තියෙන ඉපැරණිම දේ. දුකකට කවදාවත් අලුත් වෙන්න බෑ. මේ අලුත් කියන ස්වභාවයයි දුකයි එකට යන දේවල් නෙමෙයි. කිසි කෙනෙකුව නැවුම් නැත්තම් තරුණ කරන්නේ දුක. කිසිම කෙනෙක් දුක හැම විටම පුද්ගලයාව මහලු කරනවා. එසා දුකකින් සිටින කෙනෙක් මහලු කෙනෙක්. ඒ මහලු බව මුහුණින් පේනවා. වයස කීය වුණා? භෞතික වයස නෙමෙයි. භෞතික වයස අවුරුදු 15 20 30 වෙන්න පුළුවන්. භෞතික වශයෙන් කෙනෙක් මේ ඉරවටේ 10 පාරක් 15 පාරක් 20 පාරක් පමණක් වෙන්න පුළුවන් කරකැවිලා තියෙනවා. නමුත් මානසික වශයෙන් අවුරුදු 100ක් 200ක් හිටිය කෙනෙක්ගේ මහලු බව, වියපත් බව, වැහැරුණු බව ඒ දුක් විඳින මොහොනේ සටහන් වෙලා තියෙනවා. දුක සෑම විටම පුද්ගලයාව මහලු කරනවා. දුකකට බෑ කිසි කෙනෙකුව නැවුම් කෙනෙක් කරන්න. තරුණ කරන්න බෑ දුකට. නවයෝන් තරුණ වියේ සිටින කෙනෙක් මහලු වෙන්නට තවත් වට 30 40ක් 20ක් 30ක් විතර ඉර වටේ කරකවෙන්න ඕනේ. එච්චර කාලයක් යනවා. හැබැයි දුකක් වටේ එක රවුමක් කරකුණාම ඊට වඩා මහලු වෙනවා. ඊට වඩා වැහැරෙනවා. ඊට වඩා දුර්වල වෙනවා. කිසිවක් කර කියා ගන්න බැරි තැනකට දුක අපවර්ධනයනවා. පුද්ගලයාව උත්පල කරනවා. ආබාධිත කරනවා. අපඝාත කරනවා. ප්‍රශ්නය දුක මුණ නොගැසී මේ රවුමේ අපිට කරකැවෙන්න පුළුවන් කියා අපි හිතනවා. දුක හොයාගෙන නෙමෙයි කවුරුවත් රවුම් ගහන්නේ. නමුත් කොතනින් පටන්ගෙන මේ රවුමේ ගියත් මේ ඍතු මුණ ගැහෙනවා. මගේ හැර යන්න බෑ. එම නිසා කල්යාණ මිත්‍රවරුනි මේ අලුත් අවුරුද්දක් ලැබුවායි කියා අපි සිතමින් සතුටු වෙන මේ ජනවාරි මාසයේ මේ අලුත්ම අලුත් අවුරුද්දේ පළවෙනි පසළොස්වක පොය දවසේ භාවනාව සඳහා පැමිණ සිටින මේ මොහොතේ මඩක් විපරම් කර බැලීම වටිනවා කොහොමද දුක මුණ නොගැසී ජීවත් වෙන්නේ කියලා පහුගිය අවුරුද්දේ 365 ඒ දවස් පුරාම අඩු වැඩි වශයෙන් අපිට දුක මුණ ගැහෙනවා. සමහර විට එක දවසක්වත් හොයාගන්න අමාරුයි දුක මුණ නොගැසුණු බලාපොරොත්තුව මේ අලුත් අවුරුද්දෙත් දුකත් සමගම ජීවත් වෙන්නද නැද්ද ඊට වෙනස් ගමනක් යන අදහසක් ඇති කියා හිතෙන්නේ නැද්ද මම නැමැති අක්ෂය වටේම කරකැවෙමින් අහවල් දේ අහවල් කෙනා නැතුව බැහැ කියමින් ඒ අය වටා පරිභ්‍රමණය වෙමින් තිබිරිගේ සිට සුසානයේ තෙක් උපතේ සිට මරණයේ තෙක් ජීවත් වීම. ඒටද ජීවිතය කියන්නේ. නැත්නම් ඒන් පිට වෙනත් ක්‍රමයක් ජීවත් වෙන්න මේ මමත්වයේ නැමැති කේන්ද්‍රයේ උල්පත එතනම ජීවත් වෙන්න ඕනේද? අපට සාමාන්‍යයෙන් දැනෙන්නේ මමත්වයේ බොහෝම ප්‍රබල දෙයක් වගේ. ඒ නිසා ඔය හයියෙන් කෑ ගහන පුංචි දෙයටත් ගහගන්න තමන්ගේ මතේ වෙනස් කරන්නේ නැති අන් හැමදෙනාම තමන්ගේ අදහස පිළිගන්න ඕනේ කියා හිතන දෙයිබඳු පුද්ගලයන් ව අන් අයට පේන්නේ බොහොම හැඩි දැඩි චරිත විදියට. ප්‍රබල චරිත විදියට. කියන ලොකු මමත්වයක් තියෙන හරි ප්‍රබල මමත්වයක් තියෙන. ඉමේ මමත්වය බොහොම ශක්තිමත් දෙයක් විදිහටයි අපි හිතාගෙන ඉන්නේ. නමුත් කල්යාණ මිත්‍රවරුනි ඇත්ත ය නෙවෙයි මමත්වයේ anu ඊබඳු සවිශක්තිමත් හයිහත්තිය තියෙන පදනමක් නෙමෙයි ඒ උට කෙනෙකුට කරණම් ගහන්න බෑ කරණම් ගහන්න අපි හදනවා මමත්වයෙන් හැබැයි ඇදගෙන වැටෙනවා. මමත්වයෙන් කරණම් ගහන්න හදන හැමදෙනාම ඇදගෙන වැටෙනවා. ඒතර අපි වැටෙනවා. මමත්වය යනු මඩ ගොහරුවක්. මේක ගිලා බහින දෙයක්. ස්ථිර දෙයක් නෙමෙයි, ශක්තිමත් දෙයක් නෙමෙයි, ස්ථාවර දෙයක් නෙමෙයි. එහෙම ස්ථාවර වූ මමත්වයක් හදාගන්න බෑ අපි කාටවත්. කාටවත් හදලා දෙන්නත් බැහැ. තාවර වූ සවිශක්තිමත් මමත්වය. ලෝකේ තියෙන අතිශයින්ම දුර්වලම දේ තමයි මමත්වය. කොපමණ දුර්වල කියනවා නම් බුදුදහම කියන එහෙම එකක් නැහැ කියලා. එහෙම එකක් නැහැ. නෑ නැති දෙයක් කොහොමද ශක්තිමත් වෙන්නේ? නැති දෙයක් කොහොමද ප්‍රබල වෙන්නේ? හැබැයි අපිට දැනෙනවා හරි ප්‍රබල මමත්වයක්. හරි අමාරුයි අත්හරින්න. තමන්ගේ අදහසක් අත්හරින්න අමාරුයි, තමන්ගේ මතයක් අත්හරින්න අමාරුයි. මට ඕන විදිය මෙහෙමයි, මං කැමති විදිය මෙහෙමයි, මගේ හැටි මෙහෙමයි මේ සිතිවිලි වලට අහු වුණොත් ඒ සිතිවිලි තමා ඇත්ත වෙන ඇත්තක් නෑ මමත්වයේ තමා එකම අක්ෂය ඒ සිතිවිලි වලට අහු වුණොත් වෙන කරකැවෙන අක්ෂයක් නෑ ඔය පෘථිවිය තමන් වටේ කරකැවෙනවා කිව්වට ඇත්ත ඒක නෙමෙයිනේ. දැන් හොඳට බැලුවොත් ඒ Taman වටේ කරකැවෙනවා කියන්න බෑ ඔය කරකැවෙන එකට. අපි එක තැන හිටගෙන රවුමක් කරකැවුණා කරකැවෙන්න පුළුවන්. මවා ගන්නකොට එක තැන හිටගෙන රවුමක් කරකැවෙනවා නේද? ඉතින් Taman වටා කරකැවුණා කියන්න පුළුවන්. ඒක බොරුවක්. තමන් වටා කරකැවෙන්න පුරුදු වෙන්න. මමත්වයේ වටේ නෙමෙයි තමන් වටා කරකැවෙන්න. තමන් වටා කරකැවෙන්න නම් තමන්ගෙන් එළියට එන්න ඕනේ. තමන්ගෙන් එළියට ආපු කෙනෙකුට විතරයි තමන් වටේ කරකැවිලා බලන්න පුළුවන්. ඒ නිසා තමන්ගේ කියන සිතිවිලි වලින් එළියට එන්න. තමන්ගේ කියන අදහස් වලින් එළියට එන්න. තමන්ගේ කියා අයිති කරගෙන තියෙන හැඟීම් වලින් එළියට එන්න. ඒ එළියට එන ක්‍රමවේදයටයි භාවනාව කියන්නේ. භාවනාවෙන් කරන්නේ පුද්ගලයාව මමත්වය නැමැති අක්ෂයෙන් එළියට ගේන. ඒ වටේ කරකෙවෙන්න දෙන්නේ නැහැ. ඒ එළියට ගේනවා. එළියට ඇවිල්ලා බලනවා මෙයා කවුද? එතකොට අන්න සිහිය සිහිය නැත්නම් භාවනාව අපව බාහිර පුද්ගලයෙකු බවට පත් කරනවා. අර මමත්වේ අක්ෂගත වූ කෙනා නෙමෙයි. පිටස්තර කෙනෙකු බවට පත් කරනවා. පිටස්තර කෙනෙකුට විතරයි අප වටා කරකැවිලා වටේම තොරතුරු දැනගන්න පුළුවන්. ඒ සතර සතිපට්ඨානය කියන්නේ එයටයි. සතර සතිපට්ඨානය එළියට ඇවිත් බලන්න තමන් දිහා තමන් කායිකව කරන්නේ කුමක්ද? ඉන්නේ මොන ඉරියව්වෙද? ඒ ඉන්නේ ඉරියව්වත් එක්ක අතකින්නේ මොනවද? මානසිකව කරන්නේ මොනවද? මානසිකව අත්දකින්නේ මොනවද? එහෙම බලන්න. Taman දිහා බාහිර කෙනෙකුගේ ඇහින් බලන්න පුරුදු වෙන්න. මමත්වයේ ඇහින් අපි බැලුව ඇති. හැම දෙයක් දිහාම මෙතෙක් බැලුවේ මමත්වයේ ඇහින්, මගේ ඇහින්. මට ඕනි කියන ඇහින්, මට එපා කියන ඇහින්. මට ඕනි කියන ඇහින් බැලුවත් මට එපා කියන හින් බැලුවත් පේන්නේ නැහැ ඇත්ත පේන්නේ පැත්තක් ඕන කියන ඇහින් බැලුවොත් පේන්නේ ලස්සන එපා කියන ඇහින් බැලුවොත් පේන්නේ අවලස්සන ඇත්ත නෙමෙයි මට ඕනේද මට එපාද මොහතකට ඒ ඕනෑකමයි එපාකමයි පසකින් තබා තියෙන දේ දිහා බලන්න සිදුවන දේ දිහා බලන්න ඇහෙනවා කුරුල්ලෙක් නාද කරනවා ඒ මට අහන්න ඕනේද? එපාද? ඒ ඕනේද එපාද කියන සිතිවිලි වලට පණපවන්නේ නැතුව ඒ සිතිවිලි වලට අහු වෙලා නැවතත් මමත්වයේ සිරකරුවෙක් නොවි ආගෙන ඉන්නේ ඇත්තටම කුමක්ද ඇහෙන්නේ? අවධානයෙන් ඉන්න සැබවින්ම දැනෙන්නේ කුමක්ද? සැබවින්ම පෙනෙන්නේ කුමක්ද? පෙනීම කෙරෙහි දෙකට පේන ඒ පෙනීම කෙරෙහි සම්පූර්ණයෙන්ම සාවධාන වෙන්න. සිතෙන්නේ කුමක්ද ඒ සිටීම කෙරෙහි පරිපූර්ණ අවධානය කුමක් සිටුණත් මට ඕනේද මට එපාද මා කැමැතිද අකමැතිද තිබිය යුතුද නොතිබිය යුතුද හරිද වැරදිද ලක්ෂණද කැතද ඒ මමත්වයේ උල්පතින් පැන නගින සිටිවිලි වලට හසු නොවී ඒ කණ්ණාඩි වැළඳ නොගෙන මේ මොහොතේ පැහැවින්ම සිදුවන දෙය සිදුවන ආකාරයෙන්ම දැනගන්න. කුමක් සිදු වුණත් එය ශ්‍රවණයක් විය හැකි එය රූපයක් ඇතට පෙනීමක් ශරීරයට දැනීමක් නැතිනම් මතක් වීමක් ඒ මොහොතෙහි කෙනෙකුට වැටහෙනවා තමන් එතන නැති බව ඇහෙනවා. හැබැයි Taman ඒ ඇහිීම තුල නෙමෙයි ඉන්නේ. මටයි ඇහුනේ මමයි අහන්නේ ඒ ඇහුණු දේ තමා මගේ ලෝකය මටයි පේන්නේ ඒ පේන දේ තමා මගේ ලෝකේ ඒ දේ නැතුව මට ඉන්න බෑ දැන් මේ මෙබඳු සිටිවිලි උපදින්නේ නැති බව වැටහෙයි. ඒ සිතිවිලි කෙනෙකුට උපදවා ගන්න පුළුවන්. හැබැයි සම්පූර්ණ සිහියෙන් අවධානයෙන් සිටින විට වර්තමාන අත්දැකීම සමග මමත්වයෙන් තොරව ඒ මමත් තත්වයේ කණ්ණාඩිය ගලවලා එවිට කෙනෙකුපත් වෙනවා බාහිර පුද්ගලයෙකු බවට අත්දැකීමෙන් බාහිරව ජීවත් වෙන්නේ අත්දැකීම ඇතුළේ නෙමෙයි ඉන්නේ ශ්‍රවණය තුල නෙමේ ජීවත් වෙන්නේ. පෙනීම තුල නෙමේ, දැනීම තුල නෙමේ, මතක තුල නෙමේ. ඒ කිසි දෙයක් වටා කරකෙවෙන්නේ නැහැ. ඒ කිසිම දෙයකට ආකර්ෂණීය වීමකුත් නැහැ. ආකර්ෂණීය දිහාත් ඒ විදිහටම බලන්න පුළුවන්. ආකර්ෂණයක් ඇති වෙනවා නම් කිසියම් දෙයකට ඒ ආකර්ෂණයට ආකර්ෂණේ නොවි ආකර්ෂණීය වීම දිහා බලාගෙන ඉන්න. ඒ ආකර්ෂණීය වෙන බව දැනගෙන ඉන්න. එසේම විකර්ෂණයක් සිදු වෙනවා නම් කිසියම් දෙයකින් පලා යන්න හිතෙනවා නම් කිසියම් දෙයකට පිටුපාන්න හිතෙනවා නම් ඒ විකර්ෂණේ දිහා බලාගෙන ඉන්න විකර්ෂණයට නොගැටී මේ තමා සතිපට්ඨානය මේ තමා විපස්සනාව ඒ මොහොතේ තමන් වටා කරකැවෙන්නේ නැති අනුන් වටා කරකැවෙන්නේ නැති කිසිම කක්ෂයක භ්‍රමණය නොවන ඒ නිසාම ඒ නිසාම දුක නොවිඳිනවා අත්දැකීමක් මොහොතක් කෙනෙකුට ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. චක්‍රයක් නැහැ. චක්‍රයක් නැති තැනක කරකැවීමක් නැහැ. කරකැවෙන්න දෙයක්වත් නැහැ. කරකැවෙන කෙනෙකුත් නැහැ. විඳින දුකකුත් නැහැ. දුකක් නැත්නම් මහලු වීමකුත් නැහැ. කිසියම් දෙයක් Tamange ලෝකයේ කරගත්තොත් ඒ දෙය අහිමි වෙනකොට මිය යන්නට සිද්ධ වෙනවා. සීතල මරණයක් හිමි වෙන්නේ. මගේ ජීවිතය ආලෝකමත් කරන්නේ අහවල් කෙනා අහවල් දේ කියා සිතමින් කෙනෙක් ජීවත් වෙනවද ඒ දේ තියනකල් හොඳයි නැති වුණු ගමන්ම ජීවිතය අඳුර වෙනවා නැති වුණු ගමන්ම අත්දකින්ට වෙන්නේ සීතල මරණයක් නමුත් ඒ බඳු අදහසක් නැතිනම් එබඳු සිටිවිල්ලක් ඇති කරගත්තේ නැත්නම් මරණයක් නැහැ. දුකක් නැති තැනක මහලු වීමක් නැහැ. නැති වෙන දේවල්, අහිමි වෙන දේවල් අයිති කරගත්තේ නැත්නම් මරණයක් නැහැ. මහලු වීමක් සහ මරණයක් නැති තැනක අලුත් චක්‍රත්නය අලුතින් රවුමක් ආය පටන් ගන්නෑ මුල ඉඳලා කරකැවෙන්න ඒ සියල්ලෙන්ම නිදහස් ඒ නිදහස කෙනෙකුට පරිපූර්ණ වශයෙන්ම මෙතන මේ මොහොතේ අත්දකින්න පුළුවන්. කල්යාණ මිත්‍රවරුනි මේ අලුත් අවුරුද්දේ ඉබඳු අලුත් ගමනක් යන්නට අදිෂ්ඨාන කරගන්න. දුක මුන්න නොගැසෙන ගමනක්. දුකෙන් කෙලවර නොවන ගමනක්. තවදුරටත් ඉඩ දෙන්නට එපා. ඔබ මහල් කරන්නට දුකට. තවදුරටත් ඉඩ දෙන්නට එපා. ඔබට අයිති නැති දේවල් සැබවින්ම ඔබට ආත්මීය වශයෙන් පාලනය කළ නොහැකි දේවල් පාලනය කරන්න පුළුවන් කියා හිතා රැවටි ඔබව මරා දමන්නට එහෙම මරණයක්ම අවසානයක් නෙමෙයි අලුත් ශ්‍රවණකාරම් දෙයක් අලුත් දීර්ඝ රවුල් කාරණය මරණය අවසානයේ නොවේ මේ සියල්ලම අවසන් කරන්න පුළුවන් මහලු වීම මරණය සහ ආරම්භය මේ සියල්ලම නිමා කරන්නට පිළිවන් අපි අපි ගැන සිහියෙන් හිටියොත් අපි අපි ගැනම 100ෙන් හිටියොත් පුහුණු වෙන්න තමන් ගැන 100ෙන් ඉන්න තමන් පිළිබඳව පරිපූර්ණ වශයෙන්ම 100ෙන් ඉන්න මමත්වයේ මතුවෙන හැටි දකින්නේ ඒ අත්හරින්න. එයින් එළියට ඇවිත් මමත්වයෙන් තොරව හිතන්න මමත්වයෙන් තොරව කතා කරන්න මමත්වයෙන් තොරව ක්‍රියා කරන්න සහ මමත්වයෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් බව පුළුවන් බව හැකි බව වටහා ගන්න සමාජයක ඉන්න පුළුවන් සහයෝගයෙන් අන්‍යෝන්‍ය උපකාරයෙන් අවනෝන්ගේ දුක සැප බලමින් යුතුයකම් සහ වගකීම් ඉටු කරමින් සමාජ ජීවිතයන් ගත කරන්නට පිළිවන් තව කාගේවත් අයිතිකරුවෙකු නොවි තව කාගේවත් දේපොළක් බවටත් පත් නොවි දුක තියෙන්නේ එතනයි. මරණය තියෙන්නේ එතනයි. මාළු වීම තියෙන්නේ එතනයි. යලි ඉදීම තියෙන්නේ එතනයි. අපිට තියෙනවා තෝරා ගැනීමක්. මේ අලුත් අවුරුද්දේ පළවෙනි පසළොස්වක පොය දවසේ විවෘත වෙන්න ඒ අලුත් මාණයට තෝරා ගැනීමක් තිබෙනවා. අවශ්‍ය නම් තව කාගේ හරි අයිතිකරුවෙක් වෙන්න පුළුවන්. කාගේ හරි කිව්වා මිනිස්සෙක්ගේ සතෙක්ගේ ඌසෙක්ගේ බල්ලෙක්ගේ යකඩ ගොඩක මොන වගේ හරි දෙයක අයිතිකාරයෙක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් තව කාගේ හරි දේපලක් බවට Tamanටපත් වෙන්නත් පුළුවන්. මම ආවල් කෙනාගේ. ආවල් කෙනා මගේ. ඉතින් ওই දෙපැත්තෙන්ම පුළුවන්. ඒ තෝරා ගැනීම දෙක. තුන්වෙනි තෝරා ගැනීම තමයි අයිතිකරුවෙකුත් නොවේ, දේපලක් බවටත්පත් නොවේ. කොහොමද යුතුයකම් සහ වගකීම් ඉටු කරන්නේ? කරුණාවෙන් සහ මෛත්‍රියෙන්. තමනුත් දුක් විඳින්න නැතුව අනුන්ට දුක් දෙන්නේ නැතිව එය බොහොම ලස්සන ගමනක් බොහොම ලස්සන ගමනක් අපි කාටත් යන්න පුළුවන් ගමනක් තමනුත් දුක් විඳින්නේ නැතිව අනුන්ට දුකක් දෙන්නේ නැතිව කොහොමද ජීවත් වෙන්නේ කොහොමද කළ යුතු දේ කරන්නේ යුතුයකම් කොහොමද ඉටු කරන්නේ වගකීම් කොහොමද සම්පූර්ණ කරන්නේ මම තව කාගේවත් දේපලක් බවට පත් නොවි තව කවුරු හරි මගේ දේපලක් බවට පත් කරගන්නේ නැතුව මම මම වටේ කරකැවෙන්නෙත් නැතුව මම අනුන් වටේ කරකැවෙන්නෙත් නැතුව අනුන්ට මා වටේ කරකැවෙන්න කියන්නෙත් නැතිව බැරිද ජීවත් වෙන්න ඒ අභියෝගයක් ඒ අභියෝගයක් හැබැයි බොහොම සුන්දර අභියෝගයක් ධර්මය අපිට යොමු කරන්නේ අභියෝගය ඒ අභියෝගයට මුහුණ දෙන්නයි ධර්මය අපිව සූදානම් කරන්නේ. කල්යාණ මිත්‍රවරුනි මේ පෘථුවියට බෑ අපව එපමණ ලස්සන ගමනක එක්ක යන්න. මේ විශ්වයේ කොහාට එක්ක ගියත් ඒවා බොහොම පරණ තැන් හැම අවුරුද්දකම ගිය තැන්. හැබැයි මේ ධහම අපි වෙක්ක යන්නේ කවදාවත් නොගිය තැනකට. කවදාවත් නොගිය තැනකට පෘථිවිය අපි වෙක් කියන හැම තැනකින්ම ආපහු අපි හිටිය තැනට එක්කෙනවා ඒ කිසි තැනක නවත්තන්නේ ඔය රවුනේ හිටිය තැනට ආපහු එක්කෙනවා හිටිය දුකටම පරණ දුකටම හැබැයි දහම අපිව නැවත නොයන ගමනකටයි කියන්නේ නැවත නොයන ගමන. හැම ගමනක්ම නැවත එන ගමන. අපි නොදන්න කමටයි කියන්නේ මරණය නැවත නොයන ගමනක් කියලා. කෙනෙක් නැවත නොයන ගමනක් ගියා කියනවා මැරුණාම. ඒ ඇත්තක් නෙවෙයි. ඒ අමූලික බොරුවක්. සිහියට පමණයි පිළිවන් නැවත දුක කරා නොයන ගමනකට මුල පුරන්න. නැවත දුක කරා නොයන ගමනකට. නැවත මහලු වීම කරා නොයන ගමනකට. නැවත මරණය කරා නොයන ගමනකට. අන්න එපඳු ගමනකට පළවෙනි පියවර තබන්න. අපි පළවෙනි පියවර තබුවොත් දහම දෙවෙනි පියවර තබන. ඒ තමා දහමෙහි ගුණය ඕපනයිකෝ දහමේ ගුණ වලින් එක ගුණයක් ඕපනයික. දහම පළවෙනි පියවර තියන්නේ අපි ප්‍රථම පියවර තැබිය යුතුයි දෙවෙනි පියවර අප වෙනුවෙන් දහම තබනවා. ඒ විශ්වාසය ඇති කරගන්න. දහම කෙරෙහි කවුරුවක් ගැන නෙවෙයි. දහම කෙරෙහි ඒ විශ්වාසය ඇති කරගන්න. කල්‍යාණ මිත්‍රවරුනි, ඒ බඳු අපූර්වතම ආධ්‍යාත්මික ගමනකට මේ අවුරුද්දේ මුල පුරමුයි කියන ඒ ලස්සන අදිෂ්ඨානය අපේ හදවත් තුළ ගැඹුරින්ම ඇති කරගනිමින් මේ පෝදා පෙරවරු වැඩසටහන අවසන් කරමු හැම දිනාටම පෙරවන් සරණයි